තෙරුවන් සරණයි. අපි හැමදාම ඔබ වෙනුවෙන් මේ ඉදිරිපත් කරන කාරණා ඉදිරිපත් කරන්නේ ඇත්තටම ඔබේ හිත හදාගන්න පුළුවන් විදිහට, ඔබේ අධ්‍යාත්මය දියුණු කරගන්න පුළුවන් විදිහට. ඔබේ මනස දියුණු කරගන්න පුළුවන් විදිහට උපකාර පිණිස තමයි අපි හැම කාරණාවක්ම ඔබට ඉදිරිපත් කරන්නේ පහදලා දෙන්නේ. මොකද මේ ලෝකේ කරන්න තියෙන දේවල් අතර කරන්න තියෙන වටිනාම දේ තමයි අපි අපේ හිත හදාගන්න එක. නොසැලෙන මනසක් හදාගන්න එක. මොන විදිහේ දුකක් ආවත් අපිට ඒ ඕනෑම දුකක් අභියසදී සාමකාමීව ඉන්න පුළුවන් ක්‍රමය පුහුණු වෙන එක තමයි ඇත්තටම වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ හිත හදනවා කියන එක අධ්‍යාත්මය දියුණු කරනවා කියන එක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අපිට කොයිතරම් දැනුම තිබුණත් මහාචාර්ය পদවි වගේ අපිට උසස් পদවි ගන්න පුළුවන් තරම් හොඳ උගත්කමක් තිබුණත් මේ කියන හිත හැදීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෙනම ක්‍රමයක්. දැනුම කියන්නේ හරියට ගමනක් යන්න තියෙන සිතියමක් වගේ ප්‍රායෝගික ක්‍රමය කියන්නේ ඒ සිතියම ඇතුව හෝ නැතුව ඒ ගමන යන එක. ඉතින් සිතියමකින් ලැබෙන දේ සහ ඒ ගමන යෑමෙන් අපිට ලැබෙන දේ අතර දැනුම අතර වැටහීම අතර අත්දැකීම් අතර අහස පොළොව තරම් විශාල පරතරයක් සහිත අත්දැකීම් තියෙන්නේ වෙනසක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා අපි අද හිතුවා ඔබට ඔබේ හිත නිස්කලංක කරගන්න ඔබේ හිත පොඩ්ඩක් සාමකාමී කරගන්න පුළුවන් පුංචි භාවනා ක්‍රමයක් ඔබට පහදලා දෙන්න. මේක සම්ප්‍රදායානුකූල පොතේ තියෙන විදිහේ භාවනාවක්ම නෙමෙයි. මේකට කියන්න පුළුවන් හරිනම් මයින්ඩ්ෆුල්නස් ටෙක්නික් එකක් කියලා. ඔබේ ඔබට සතිමත් බව කියන එක පුහුණු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අධ්‍යාත්මය කියන එක දියුණු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට පුංචි අඩිතාලමක් තමයි මේකෙන් වැටෙන්නේ මේකෙන් දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔබ කරන්න පටන් ගන්නවා නම් නිස්කලංක නිහඬ වෙලාවක පටන් ගන්න එක හොඳයි. මොකද ඔබට තාම පුරුදු නැති නිසා නිහඬ වෙලාවක් තෝරගන්න එක හොඳයි. විශේෂයෙන් උදේ පාන්දර වගේ එහෙම නැත්නම් නින්දට කලින් වගේ මේ වගේ වෙලාවක් තමයි මුලින් තෝරගන්නවා නම් හොඳ. ඔබට මේවා පුරුදු වුණාම ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක මනස මේ විදිහට නිස්කලංක කරගන්න පුළුවන් හැකියාව ඔබට එනවා. ඉතින් පාන්දර ඔබ තෝරගන්නවා නම් උදේ 5ට වගේ හොඳයි. ඊටත් කලින් පුළුවන් නම් වඩාම හොඳයි. අනිත් අය, ගෙදර අනිත් අය නිදාගෙන ඉන්න වෙලාවක ඉතාම හොඳයි. ඉතින් පාන්දර එහෙම තෝරගන්න එක තමයි වඩාම හොඳ. මොකද ඔබ මේ ආරම්භයක් ගන්න නිසා. ඉතින් පාන්දර අවදි වෙලා ඔබේ මූණකට සෝද ගන්න. එහෙමම නැගිට ගමන් මේක කරන්න බෑ. ඒවට හේතු සාධක තියෙනවා. අපි ඒ සියල්ල සහිතව වීඩියෝවක් පස්සේ ඔබට අරගෙන එන්නම්. ඒ නිසා දැනට පාන්දර නැගිටලා මූණකට සෝදගෙන ඔබේ ඇඟ පොඩ්ඩක් උණුසුම් වෙලා යන්න මද රස්නේ වතුර එකක් බොන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් රස්නේ පානයක් බොන්න. ඉතින් ඊට පස්සේ ඔබට පුළුවන් නම් එලිමහනකට යන්න හොඳ සාමකාමී සිසිල් සුළඟක් හමන තැනකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැතිනම් ඔබේ ගෙදර ඇතුලේ යම් නිස්කලංක තැනකට නැතිනම් ඔබේ නිදන කාමරේ හරි තෝරගන්න පුළුවන්. එතනදිත් ඔබේ ඔබ ඔබේ නිදන කාමරය තෝරගන්නවා නම් හොඳින් මතක තියාගන්න ඔබේ නිදන ඇඳ පාවිච්චි කරන්න එපා. ඒකට හේතු තියෙනවා. අපි මම කිව්වා මම පසුව සියලු විස්තර සහිතව වීඩියෝ එකක් අරගෙන එන්නම්. නිදන ඇඳ තෝරගන්නේ නැතුව බිම තෝරගන්නවා නම් හොඳයි. නිදන කාමරෙන් අයින් වෙලා වෙන තැනකට යන්න පුළුවන් නම් ඒත් හොඳයි. කොහොම හරි බිම ඉඳගන්න ඉඳ ගන්නකොටත් බිමට කුෂන් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද ඔබට තවම පුරුදු නැති නිසා බිම ඉඳගෙන වේදනා දෙන්න ගන්නවා ටික වෙලාවක් යනකොට කකුල්වල එහෙම. අන්න ඒ නිසා පුළුවන් නම් සාමාන්‍ය ප්‍රමාණයේ කුෂන් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔබට හැකියාව තියෙනවා නම් කකුල් නමලා ඉඳ ගන්න. ඒක තමයි වඩා සාර්ථක ක්‍රමය. කකුල් දිග ඇරගෙන කරන එක නෙමෙයි. ඇත්තටම ඒවා කම්මැලි ඉරියව්. එතන පෞරුෂයක් ධෛර්යයක් තියෙන ඉරියව් නෙමෙයි. ඔබට පුළුවන් නම් පර්යංකය පුරුදු වෙන්න වඩාම හොඳයි. අපි මේ පර්යංකය පහසුවෙන් පුරුදු වෙන ආකාරය ගැනත් අපි වීඩියෝ එකක් ඔබට පස්සේ අරගෙන එන්නම්. දැනට මේ විදිහට කකුල් නමලා විනාඩි 10ක් 15ක් විතර එක දිගට ඉරියව්ව මාරු කරන්නේ නැතුව ඉඳ ගන්න පුළුවන් විදිහට පහසුවෙන් ඉඳ ගන්න. විනාඩි 10ක් 15ක් ඇති මේ වැඩේට. එහෙම ඉඳගෙන ඔබේ ඉරියව්ව සමබර කරගෙන අපි කියන්නේ පట్టල වෙලා ඉඳ ගන්නවා කියලා. සමබර කරගෙන ඔබ ඉඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔබේ අත් දෙක ඔබට පහසු ඕනෑම ආකාරයකට තියාගන්න. ඇස් දෙක සාමාන්‍ය විදිහට පියාගන්න. පස්සේ ඔබට මේ විදිහට ඇස් අරගෙන වුණත් ඇස් පියන්න ඕනේ නැහැ. ඇස් අරගෙන වුණත් ඔබට මේ ටෙක්නික් එක පුරුදු කරන්න පුළුවන් වෙනවා. එහෙම ඉඳගෙන හොඳ හුස්මක් අරගෙන ඉස්සෙල්ලා හිතයි කයයි දෙක සැහැල්ලු කරගන්න. දැන් ඔබ කරන්න ඕනේ බලෙන් කිසිම දෙයක් කරන්න යන්න එපා. ඔබට මේ පාන්දර වුණත් බාහිර පරිසරයෙන් නොයෙක් ශබ්ද ඇසේවි. ඔබ කරන්න ඕනි අන්න ඒ බාහිර පරිසරයෙන් ඇහෙන ශබ්දවලට අවධානය දෙන එක. ඔබට ඇහෙන්නේ මොන වගේ ශබ්දද කියලා හඳුනා ගන්න උත්සාහ කරන එකයි ඔබ කරන්න ඕනේ. හඳුනා ගන්නවා විතරයි ඔබ කරන්න ඕනේ. ඒ ඇහෙන ශබ්ද ඔස්සේ කතන්දර ගොතන්න යන්නේ නැහැ. හුදු හඳුනා ගැනීමක් විතරයි ඔබ කරන්නේ. මොනවද ඇහෙන ශබ්ද කියලා අවධානය දෙනවා විතරයි. හඳුනා ගන්නවා විතරයි. දැන ගන්නවා විතරමයි. විනාඩි කිහිපයක් මෙහෙම බාහිර පරිසරයෙන් ඇහෙන මේ ශබ්ද කෙරෙහි ඔබ අවධානය දීගෙන ඉන්නකොට ඔබේ හිත ඒ ශබ්ද එක්ක ශබ්ද එක්ක විතරක්ම යාළු වේවි. ශබ්ද එක්කම විතරක් ඉඳීවි. අනිත් මුළු ලෝකෙම ඔබට අමතක වුණා වගේ හැඟීමක් දැනේවි. මුළු ලෝකෙම අතහැරුණා වගේ හැඟීමක් දැනේවි. යම්කිසි සාමකාමීත්වයක් ඔබේ මනසට දැනේවි. අන්න ඒ වෙලාවට ඔබ කරන්න ඕනේ ඒ බාහිර පරිසරයේ ශබ්ද ගැන තියෙන අවධානය. බාහිර පරිසරයේ ශබ්දවලට දීපු අවධානය නතර කරලා දැන් ඔබ අවධානය දෙන්න ඕනි ඔබේ කයට. ඔබේ කයට ඔබේ ශරීරයට අවධානය දෙන්න. හිසේ සිට පාදාන්තය දක්වා අවධානය දීලා බලන්න ඔබට ඔබේ කයේ මොනවද දැනෙන්නේ කියලා. අපි අර කලින් බාහිර පරිසරයට අවධානය දීලා ඇහෙන ශබ්ද මොනවද කියලා බැලුවා වගේ දැන් ඔබ කරන්න ඕනි ඔබේ කයේ මොනවද දැනෙන්නේ කියලා බලන එකයි. ඔබට යම් යම් වේදනා දැනෙයි, කැසීම් දැනෙයි, රිදීම් දැනෙයි, සමහර විට හුස්ම වැටෙනවා දැනෙයි. සමහර විට හුස්ම ගන්නකොට හෙලනකොට බඩ පිම්බෙන හැකිලෙන එක, පපුව උස් පහත් වෙන එක දැනෙයි. සමහර විට හෘද ස්පන්දනය දැනෙයි. සමහර විට නලියනවා වගේ සමහර අයට ශරීරයේ ලේ ගමනාගමනය පවා දැනෙන්න ගන්නවා. ඒ මොනවා හරි කමක් නැහැ. ඒ විදිහට දැනෙන්නේ මොනවද කියලා බලන එකයි ඔබට කරන්න තියෙන්නේ. ඒ දැනෙන දේවල් එක්ක කතන්දර ගොතන්න යන්න එපා. නිකන් හුදු අවධානයෙන් ඉන්න. නිකම්ම ඔහේ අවධානය දීලා බලාගෙන ඉන්න ඔබේ කය දිහා මොනවද දැනෙන්නේ කියලා. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ඉතින් ඔබ මෙහෙම අවධානය දෙද්දී විනාඩි කීපයකින් ඔබට බාහිර ලෝකෙම අතහැරිලා ඔබේ කය ගැන හැඟීම් විතරක් මනස ඉතුරු වේවි. ඒ කියන්නේ ඔබේ ලෝකෙම ඔබේ ශරීරය විතරයි වගේ. ඔබේ ශරීරයේ දැනෙන දැනීම් විතරයි වගේ. ඔබට මේ ලෝකේ බාහිර ලෝකේ වෙන්නේ මොනවද කියලාවත් හැඟීමක් නැතුව යාවි. තව ටිකක් හිත නිස්කලංක වේවි සාමකාමී වේවි. අන්න ඒ වෙලාවට ඔබ කරන්න ඕනේ ඔබේ කයේ දැනෙන දැනීම් වලින් ඔබට ගොඩාක් ප්‍රකටව දැනෙන යම් දැනීමක් තියේවි. හොඳටම දැනෙන දෙයක්. අනිත් දැනීම් වලට වඩා ඒක හොඳට දැනෙන්න ගන්නවා මනසට. සමහර විට ඒ හුස්ම වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ බඩ පිම්බෙන හැකිලෙන එක වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි වේදනාවක් හරි වෙන්න පුළුවන් ඒ මොකක් වුණත් කමක් නැහැ ඒ විදිහට වඩාත් හොඳින් ඔබට දැනෙන දැනීමට දැන් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වඩාත් හොඳින් දැනෙන දැනීම මොකක්ද කියලා ඔබ තෝරගන්න ඕනේ. තෝරගෙන ඔබ ඊට පස්සේ අර මුළු ශරීරය පුරාම දැනෙන දේවල් වලට නෙමෙයි අවධානය දෙන්නේ. ඒ සියලුම දැනීම් අතහැරලා මේ ප්‍රකටව දැනෙන දේ විතරක් තෝරගෙන අන්න ඒ දේට විතරක් ඔබ අවධානය යොමු කළ යුතුයි. ඒ දේ දිහා විතරක් ඔබ බලා සිටිය යුතුයි. අපි අර මුලින්ම බාහිර පරිසරයේ ශබ්ද මොනවද කියලා බලන්න අවධානය දුන්නා වගේ දෙවනි සැරේට බාහිර පරිසරය අතහැරලා ඔබේ ශරීරයේ මොනවද දැනෙන්නේ කියලා බැලුවා වගේ දැන් ඒ ශරීරයත් ඒ කයත් අතහැරලා ඔබ කරන්න ඕනේ දැනෙන එක දෙයක් තෝරගෙන ඒ තෝරගත්තු දැනීම තුලට අවධානය දීලා ඒකේ මොනවද දැනෙන්නේ කියලා බලන්න ඕනේ. අපි හිතමු ඔබ තෝරගත්තේ හුස්ම කියලා. එහෙනම් බලෙන් හුස්ම ගන්න යන්න එපා. ස්වභාවිකව වැටෙන හුස්මට අවධානය දීලා ඒ හුස්මේ මොනවද දැනෙන්නේ කියලා විතරයි ඔබ බලන්න ඕනේ. අපි අර මුලින්ම ශබ්ද දිහා බැලුවානේ. අපි ශබ්ද බලෙන් ඇති කළේ නැහැ. ස්වභාවිකව ඇහෙන ශබ්ද දිහා තමයි අපි බැලුවේ. ඊළඟට ඔබ කය දිහා බැලුවානේ. ඔබ කයේ දැනීම් ඔබ විසින් ඇති කරේ නැහැ. ස්වභාවිකව දැනෙන දැනීම් දිහා තමයි ඔබ බැලුවේ. අන්න ඒ වගේ ඔබ දැන් තෝරගත්තු අරමුණ හුස්ම නම් ඔබ ස්වභාවිකව වැටෙන හුස්ම දිහා තමයි බලන්න ඕනේ. බලෙන් හුස්ම ගන්නෙ නෑ. ඒ හුස්මේ මොනවද දැනෙන්නේ කියලා බලන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ඉතින් මේ දේට විනාඩි 10ක් 15ක් විතර යයි කරලා බලන්න ඔබට මොකක්ද දැනෙන්නේ කියලා ඔබට මොකක්ද දැනෙන වෙනස කියලා ඔබට ලැබුණු අත්දැකීම ඔබ කැමතිනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න නැතිනම් අපි අපේ ඊමේල් ඇඩ්‍රස් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒකටත් තොරතුරු එවන්න. ඉතින් ඔබේ ලැබෙන ප්‍රතිචාර අනුව මේ ටෙක්නික් එක ඇයි අපි ඔබට කියලා දුන්නේ මේ ටෙක්නික් එක කොහොමද හිත හදන එකට ගැළපිලා එන්නේ මේ ටෙක්නික් එකෙන් කොහොමද අපේ මනස හදාගන්නේ මේ සියලු විස්තර සහිතව අපි දෙවැනි වීඩියෝ එකක් කරනවා මේ සියලු කාරණා කොහොමද ගැළපීලා එන්නේ කොහොමද මේක සතිමත් බවට උපනිශ්‍රය වෙන්නේ කොහොමද මේක නිවනට යන අඩිතාලමක් වෙන්නේ කොහොමද මේක අධ්‍යාත්මයට මඟ පෑදෙන්නේ මේ සියලු විස්තර සහිතව අපි දෙවැනි වීඩියෝ එකෙන් කතා කරනවා ඉතින් ඔබට පුළුවන් දෙවැනි වීඩියෝ එක එන්න කලින් උනත් මේ මේ කියන පොඩි භාවනා ක්‍රමය මේ පුංචි ටෙක්නික් එක ඔබට පුළුවන් අත්හදා බලන්න කරලා බලන්න ඔබේ මනසට විශාල සහනයක් සැලසේවි. විශාල සංසුන්කමක් ඒවි. ටිකෙන් ටික ටිකෙන් ටික ඔබේ මනස ඇතුළට තමයි අරගෙන යන්නේ. ඉතින් කරලා බලන්න ඔබ හරියට මේ ක්‍රමේ කළොත් මේ කියපු විදිහට ඔබ කළොත් ඔබේ මනස ඔබ හිතනවට වැඩිය වේගෙන් තැන්පත් වෙන්න පටන් ගනීවි. ඉතින් හෙට දවස වෙසක් පොය දවස අපි භාවනාවක් කියන එක අනිවාර්යෙන් පුරුදු කළ යුතුයි. මොකද අපිට ඉතුරු වෙලා තියෙන්නේ අධ්‍යාත්මික මග යෑම පමණමයි. මේ වර්තමාන සමාජ තත්ත්වෙත් එක්ක ඔබට ඒක හොඳින් තේරෙන්න ඕනේ. ලෝකේ කවදත් තිබුණු වටිනාම දේ තමයි අධ්‍යාත්මික මග තෝරා ගැනීම. ඉතින් ඔබටත් ඒකට තෝරගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. දැන් අද මේ මොහොතේ පටන් ආරම්භ කරන්න අධ්‍යාත්මික මගට බස ගන්න දවසට විනාඩි 10ක් 15ක් වෙන් කරගෙන නිස්කලංක වේලාවක මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න. මොකද අපිට ඉතුරු වෙන්නේ අපේ හැදපු හිත විතරයි. ඒ නිසා මම හිතනවා ඔබ මේ ක්‍රමය අනුගමනය කළොත් ඔබට ඔබ හිතන විදිහේ මානසික සහනයක් සැහැල්ලුවක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි.